සංසිඳුණු සිතක සැබෑ සුවය සැනසෙල්ල සහිත සුබ සන්ධ්‍යාවක් සැමටම සුපුරුදු මිත්‍රත්වයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් මේ කල්යාණ මිත්‍රයන් හැමදෙනාම නිලඹ භාවනා මධ්‍යස්ථානයත් සමග යලිත් වතාවක් ඒකාත්මික වෙන ආධ්‍යාත්මික හෝරාව නිවෙන සිට සිත තරම් විශ්මිත දෙයක් තේරුම් ගන්නට අපහසු දෙයක් ප්‍රහේලිකාවක් තවත් මිනිස් ලෝකේ නැහැ. අමාරුම දේ තමයි හිත තේරුම් දෙන්නේ. අන් සෑම දෙයක්ම තේරුම් ගන්න පහසුයි. අන් සෑම දෙයක් සමගම කටයුතු කරන්න පහසුයි. අධ්‍යයනය කරන්න පහසුයි. අමාරුම දේ තමා හිත. අපහසුයි කියලා පැත්තකට දාන්න බැරිම දේත් හිතයි. හැම දෙයකම හිත ඕනේ. හැම දෙයකම හොඳටත් නරකටත්. හැම දෙයකම හිත අවශ්‍යයි. හැම දෙයක් පිටිපසින්ම හිත තියෙනවා. සිතිවිලි තියෙනවා. ඉතින් මේ කාරණේ අපි කවුරුත් භාවනාවේදී සාමාන්‍ය ජීවිතයේදී අත්දකිනවා. එතනදී අපිට මේ හිතේ විවිධ අංශයන් අත්දකින්නට ලැබෙනවා. දුවන හිත, පණින හිත, අතීතේ ජීවත් වෙන හිත, අනාගතේ ජීවත් වෙන හිත, තමන් ගැන හිතන හිත, අනුන් ගැන හිතන හිත ආදී වශයෙන් විවිධ වූ වෙස්මුහුණු, විවිධ වූ ස්වરૂපයන්, විවිධ වූ කාර්යයන් වල යෙදුණු හිත අපිට අත්දකින්නට ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ හිත මෙන්න මෙහෙමයි කියා නිශ්චිත අච්චුවකට දාන්න නිශ්චිත හැඩයක් දෙන්න අමාරුයි. හැම දෙයක් ගැනම නිශ්චිත අර්ථ කතනයක් කරන්න පුළුවන්. මේ විශ්වයේ තියෙන හැම දෙයක් ගැන. හැම ගහක් ගැනම, හැම කොළයක් ගැනම, හැම ගෙඩියක්, මලක් ගැනම, සතෙක් ගැනම, ග්‍රහවස්තු ගැන, ගංගා, ඇලදොල, මහමුහුද ගැන නිශ්චිත අර්ථකතනයක් දෙන්න පුළුවන්. යථාර්ථයට බොහෝ දුරට සමීපයි. අමාරුම දේ තමයි හිත ගැන. හිත කොයි වගේ? හිතට මොනවා වෙයිද? හිත මොනවා අපිට කියයිද? ඊළඟ මොහොතේ මොන විදිහේ සිතිවිල්ලක් එයිද? දැන් මේ කාරණා ගැන හැමෝම ඉන්නේ ලොකු අන්ධකාරයක අවිද්‍යාව. ඉතින් එක පැත්තකින් අභ්‍යන්තරය පිළිබඳ අවිද්‍යාවක සිටමින් අපි බාහිරයේ පිළිබඳ ලොකු විද්‍යාවක් අනාවරණය කරගෙන යනවා. ඒක පැත්තකින් ඒ හොඳයි අඩුම ගානේ බාහිරයේ පිළිබඳව අපිට කිසියම් දැනීමක් තියෙනවා. අවශ්‍ය වෙන්නේ මේ අභ්‍යන්තරය අනාවරණය කර ගැනීම. මේ මනස හඳුනා ගැනීම, දැන ගැනීම, දැක ගැනීම, තේරුම් ගැනීම සහ මනස පරිවර්තනයකට භාජනය කරගෙන. දැන් මේ කාරණේදී අපි යාන්ත්‍රණයේ විදිහට මේ හිත දකින්න, තේරුම් ගන්න, දැනගන්න, හිත ගැන ඉගෙන ගන්න සහ හිත වෙනස් කරගන්න තාක්ෂණයේ විදිහට අපි පාවිච්චි කරන්නේ භාවනාව. තව ක්‍රම ඇති. එකම ක්‍රමයේ මෙයයි කියන්න බෑ. හැබැයි අපි දන්න අපි අත්දකින ප්‍රතිඵල තියෙන හොඳම ක්‍රමයක්. කාටත් තනියම කළ හැකි ක්‍රමයක්. තව කවුරුවත් මතේ යැපෙන්නේ නැතිව මේ භාවනාව කියන තාක්ෂණය හරහා යාන්ත්‍රණය හරහා ශිල්පීය ක්‍රමය හරහා කෙනෙකුට තමන්ගේ හිත දකින්න පුළුවන් හිත තේරුම් ගන්න පුළුවන් හිත හඳුනා ගන්න පුළුවන් හිත හදා ගන්න පුළුවන් මේ නිවෙන සිටේ තේමාවත් එයයි හිත දැකීම හිත දැන ගැනීම හිත හදා ගැනීම හිත ජය ගැනීම හිත දිනා ගැනීම. කල්‍යාණ මිත්‍රේනි එතනදී අපි යම් පමණකට භාවනාව වෙනුවෙන් ආයෝජනයක් කරනවද ඒ පමණට තමයි ප්‍රතිලාභ ලැබෙන්නේ. ඒතර භාවනාව කියන්නේ ආයෝජනයක්. හරියට වගාවක් වගේ. අපි යම් පමණකට පොළව සකස් කරනවද යම් පමණකට බුරුල් කරනවද යම් පමණකට ගල් කැට ඉවත් කරනවද යම් පමණකට වල් පැල නෙලනවද යම් පමණකට හොඳ බීජ හොයා ගන්නවද නියම වේලාවට හිතවනවද වතුර දානවද පෝර දානවද රැක බලා ගන්නවද අන්න ඒ ඒ ප්‍රමාණයට තමයි මල්පල ලැබෙන්නේ ඉතින් හිතෝපු ගමම්ම නම් මල් පිපෙන්නේ නැත පල දරන්නේ නැත මුල් අදින්නේ නැත ගලුලන්නේ නැහැ එකක්වත් හිතෝපු ගමන් වෙන්නේ නැහැ හැබැයි මේ හිතට හරි හදිස්සි හැම දෙයකම හදිස්සි මේ හදිස්සිකාරයෙකුත් හිත ඇතුලේ ඉන්නවා අන්න එයාව අපිට හොඳට අඳුනගන්න පුළුවන් භාවනාවෙන්. සාමාන්‍ය වෙලාවටත් එයා ඇවිත් හැම දෙයකදීම අපිව හදිස්සි කරනවා, කලබල කරනවා. හැබැයි ඔක්කොටම වැඩි භාවනාවේදී ලොකු පෙරලියක් මේ අදිස්සිකාර හිත කරනවා. තාම කිසි වෙනසක් නැහැ. මෙච්චර භාවනා කළා තාම ප්‍රතිඵලයක් නැහැ. මොකක් හරි වරදක් ඇති. දැන් මේ ආදී වශයෙන් මේ ඒ හදිස්සි කරන හිත හදිසිකරු දැන් බලාපොරොත්තු කඩ කරගන්නව බොහෝම ඉක්මනට. ඒ තමා එයාගේ හැටි. ඔබේ හැටි නෙවෙයි, මගේ හැටිත් නෙවෙයි, අපේ හැටිත් නෙවෙයි, එයාගේ හැටි. කාගේද? අර හැම දෙයකම අදිස්සි වෙන හිත. කුමක්ද එයාගේ හැටි මහා මෙරක් කුසක බලාපොරොත්තු කන්දක් එක මොහොතකින් හදාගන්න මහා මෙරක් කුසක බලාපොරොත්තු කන්දක් එක මොහොතකින් එයාට හදාගන්න එයා එතනදී සැලකිලිමත් වෙන්නේ නැහැ මේ බලාපොරොත්තු ඉටු කරගන්න මොන තරම් කාලයක් ඇයිද මොන තරම් දේවල් කරන්න වෙයිද ඒකක් යනවත් එයා සැලකිලිමත් වෙන්නේ නිදහසේ සිතූසේ බලාපොරොත්තු ගොඩනගා ගැනීම එයාට කරන්න ඉතින් හරි හදිස්සියෙන් ඉක්මනින් ශනික අපේක්ෂා ගොඩනගා ගන්නවා ලස්සන සුන්දර ලෝකයක් පිළිබඳ ඉක්මනටම හදාගෙන මේ තමයි එයාගේ හැටි. පැහැදිලිව තේරුම් ගන්න. මේක මගේ හැටි නොවේයි. අපේ හැටිත් නොවේයි. එයාගේ හැටි. එයා හරි දක්ෂයි. අහස උසට බලාපොරොත්තු හදාගන්නත් ඒ වගේම හරීම මෝඩයි. එක තප්පරයකින් යහස් මාලිගාවෙන් බිමට පනින්න. සියල්ල ලැබුණා කියලා හිතන්ටත් සියල්ල නැති වුණා කියලා හිතන්න. ඒතර මේ අන්ත දෙකේ අපි දෝලණය වෙනවරු ලෝසුබක් එක්මදී. එහාට මෙහාට මේ හදිස්සිකාර හිතත් එක්ක අත්වැල් බැඳගත්තොත් ඉතින් එයා හිතපුවා එයාව හිටපුවා. ඉතින් ඕනෑම දෙයකට හදිස්සිකාරයෙක් වෙනවනේ මළගෙයකටත් හදිස්සිකාර වෙනවා. අවමංගල සභාවලටත් එනවා. ඉතින් එයාට හරි හදිස්සි මේ පාංශු කුලෙ දෙන්නත් හදිස්සි ගුණ කතන කරන්නත් හදිස්සි මල්ලිහින්නත් හදිස්සි වලලන්නත් හදිස්සි පුච්චන්නත් හදිස්සි මලබතු වියන්නත් හදිස්සි හත් දවසේ දාන දෙන්නත් හදිස්සි තුම්මා ඔක්කොටම හදිස්සි ඉතින් මගුල් ගේකටත් එහෙම කෙනෙක් එන්න පුළුවන්. කොයි දෙයකටත් එනවා එහෙම අය. ඒ වගේ මේ භාවනාවේදී එහෙම කෙනෙක් එනවා. එයා භාවනාවෙන් හැදෙන කෙනෙක් නෙවෙයි. හැබැයි මේ අපි ඇතුළෙම ඉන්න මේ හිතේ එක ස්වභාවයක් තමයි මේ හදිස්සිය. මේ හදිස්සිය තමයි අපිව ආස්තියටපත් කරන්නේ කියලා කියන්නේ අපි කියන හරියට පාවිච්චි කරන වචනය. ආස්තියටපත් කරන්නේ එයා. එයා එකෙන් හරි සාර්ථකත්වයක් ලැබලා තියෙනවා මේ මේ කාලෙ විශේෂයෙන් හැමෝම ලොකු ආතතියක තියන්නේ. ඒ හරි සතුටුයි යාට. එහෙම ආතතියක තියන්න පුළුවන් නම් හරි සතුටුයි. දැන් කවුරු හරි ඇවිත් ලොකු ප්‍රශ්නයක් අපේ ඔළුවට දානවා. උදාහරණයක් විදිහට බලන්න. මේ රූපවාහිනියේ ප්‍රවෘත්ති පැත්තකින් කියන්නකො මොකද ඒ වගේ ප්‍රතිචාර අපිට ලැබෙන්නේ නැහැ නේ. නිවේදකයා දන්නේ නැහැ නේ අපි මේකෙන් ප්‍රශ්නයකට මැදි වෙනවද නැද්ද කියලා. එයා ඉතින් සතුටු වෙනවා. අපේ ඔළුවට ලොකු ගිනි ගෙඩියක් අතහැරියා කියලා උදේ පාන්දර. එහෙම නෙමෙයි අපි හිතමු ඇත්තටම මිනිස්සෙක් අපිට පාරදී හම්බ වෙනවා මේ දවස්වල නම් අඩුයි. එහෙම නැත්නම් දුරකථනයෙන් කතා කරලා ලොකු ප්‍රශ්නයක් ගැන කියනවා. ඉතින් එහෙම කිව්වහම ඒ ගින්න අපිත් අවුලගත්තොත් හරියට සතුටුයි. ඒ ගින්න දීපු කෙනාට සතුටුයි. අපි කලබල වෙලා, අපි බය වෙලා, ගැස්සිලා ආතක් පාතක් නැතුව අයියෝ කියලා කම්මුලේ අත තියාගන්න තරමට තමයි අර කියන කෙනාට සතුටක් තියෙන්නේ. හොඳට බලන්න. දැන් මේක අනිත් පැත්තට බලන්න ඔබ අපි කාට හරි මේ ලොකු අරුබුදයක් ගැන කියනවා. අපේ පෞද්ගලික ප්‍රශ්නයක්ම නොවේ. ලොකු අරුබුදයක් ගැන කියනවා ගිහින්. සංඛ්‍යා ලේඛනයක් කියනවා මොනවා හරි භූමිකම්පාවක් ගැන මිනීමැරුමක් හොරකමක් මොකක් හරි. හැබැයි ඉතින් අනිත් කෙනා ඒ ඒ අනුව නැතුවොත් තමයි අපිට සතුට. ඒ සතුට එන හැටි බලන්න එයා ඒ පදේට නැටුවොත් හැබැයි ඉතින් එයා ඔහේ ගානක් නැතුව හිටියොත් ආවම තමයි ලෝකෙ හිටියා ඇත්තද නෑ වුණා වගේ හිටියොත් එහෙම නැත්නම් මාත්‍රිකාව වෙනස් කළොත් ඉතින් අපිට නිකන් අර මොකද වෙන්නේ නිකන් බැලුම් බෝලයක එකපාරට හුලම් ගියා වගේ මේ මේ හදිස්සිකාරයා ඒක තමයි වෙන්නේ එයා ඇවිල්ලා අපිව හදිස්සි කරන්න බලන හැම දෙයකම හැබැයි ඉතින් අපිත් ඒ අනුව හදිස්සි වුණොත් ඒක තමයි එදා මෙදා තුර සසරේ අපි කළේ. ඒ ආතතිය ඒ හදිස්සිකාරය ඇවිල්ලා ගහන බෙරපදයට අනුව අපි ආතතියටපත් වුණා. හැබැයි භාවනාව අපිට උදව් කරනවා ඒ බෙරපදයට අනුව නැටවෙන්නේ නැතුවයි. දැන් බෙර ගහන එක නවත්තන්න බෑ අපිට. භාවනාව බෙර ගහන එක නවත්තන්නේ නෑ. එක එක්කෙනා එක එක තාලවලට බෙර ගහනවා. ඒක නවත්තන්න බෑ. අපි හිතුවොත් එතන තමයි ප්‍රශ්නේ කියලා අපි ලොකු මේ අරුබුදයක් හදාගන්නවා. නෑ එතන නෙමෙයි ප්‍රශ්නේ. එක එක චෛතසික ඇවිල්ලා ඒ තම තමන්ගේ රිද්මේට, තම තමන්ගේ තාලයට, තාණයට බීට් එකට ගහනවා පද. ඒ අනුව සාමාන්‍යයෙන් නම් අපි නටනවා. නැට වෙනවා. හොඳට බලන්න. තරහ කියන චෛත්‍යකයේ ඇවිල්ලා පෙරපදයක් ගැහුවොත් ඒ තාලෙට අපි නටනවා. මොන තාලෙටද? තරහේ තාලෙට. දුකේ රිද්මේට බෙර වයින්කොට අපි නැටෙන්නේ ඒ රිද්මේ. ශෝකේ. ලැජ්ජාවේ තාලෙට නටන වෙලාවල් තියෙනවා. සතුටේ තාලෙටත් නටන. දැන් මේ හදිස්සි කාර්යය ඇවිල්ලා මේ මහා ප්‍රශ්නයක් එක්ක ඇවිල්ලා ඒක පුදුම වේගකින් ඒ තාලේ ගහන්නේ. ඒක තමයි වේගවත්ම රිද්මය. අදිස්සාරය රිද්මය. කෝපයක් නෙමෙයි. අදිස්. එතකොට වෙන්නේ ඉතින් අපි ඒ තාලෙට ඒ වේග රිද්මයට අපි නටන්න හදනවා. හැබැයි අපිට අමාරුයි. අන්න එතෙන්දි තමයි ඔය ආතතිය ඇති වෙන්නේ. ආතතියෙන් එතකොට. මේ ආතතිය ඇති කරන්නේ අපේම සිතිවිලි. අපේම සිතිවිලි ඇවිල්ලා අපිව හදිස්සි කරනවා හදිස්සි කරනවා හදිස්සි කරනවා මෙහෙම වෙයි අර එහෙම වෙයි එහෙම වුණොත් මොකද වෙන්නේ මෙහෙම වුණොත් මොකද වෙන්නේ මේ කියන කියන කියන කියන පදයට අනුව අපි හිතන්න පටන් ගත්තොත් කියන්න පටන් ගත්තොත් වැඩ කරන්න පටන් ගත්තොත් අපි නතර වෙන්නේ ලොකු ආත්මයක්. ඉතින් මේ දැන් එහෙම ඒ ආතතියක් හදාගෙන තියෙනවා දැන් අපේ ඇතුලේ. ඒක බෝ කරනවා. බෝ වෙනවා. ආතතිය කියන්නේ බෝ කරන්න පුළුවන් බෝ වෙන දෙයක්. දැන් භාවනාවේදීත් ඒ ආතතිය එන්න පුළුවන්. විජහට ආදම් වේලාව තුනමාරයි විජහට වාඩි වෙන්න ඕනේ වැඩසටහන පටන් ගන්න යන්නේ. දැන් මේ විදිහට අපි අනිත් දේවල් කොහොම සාර්ථක කරගත්තත් ආතතිය නිසා කෝච්චි අල්ලන්න පුළුවන් වෙන්න පුළුවන් හදිස්සියෙන් ගිහිල්ලා. බස් එකක් අල්ලගන්නත් පුළුවන් වෙයි. ෆ්ලයිට් එකක් අල්ලගන්නත් පුළුවන් වෙයි. ගෑස් ටැංකියක් ගන්නත් පුළුවන් වෙයි හදිස්සි වෙලා ගිහිල්ලා. හැබැයි බැරි එකම දේ මොකද්ද? සම්සුන් සිත. ආධ්‍යාත්මික ශාන්තිය. සැනසීම. අදිස්සියුණු තරමට මගහැරෙන දේ තමයි නිවීම. මේ සම්බන්ධය අපි අඳුනගන්න. අපි හිතනවා නම් හදිස්සි වුණා මදි කියලා තව හදිස්සි වෙන්න ඕන. තව තවත් අපිට මග ඇරෙනවා සැහැණ. මේ වෙලාවේ මතක් වෙනවා ඔය මීට කාලයකට කලින් අපි මහනුවර නගරේ සතිපත්තා භාවනා වැඩසටහනක් කළා මේ සම්බන්ධ වුණු කල්යාණ මිත්‍රයන්ට මතක් වේ වැඩසටහන් කීපයක් කළා සතියේ දවස්වල ඇඳවරුවේ මේ වැඩ ඇරිලා ගෙදර යන ගමන් පහේ ඉඳලා 6 වෙනකල් වගේ හැන්දෑවේ නගරේ මැද තැනක පාරේ නෙමෙයි මුන්ති ශාලාවක හැබැයි නගරේ මැද භාවනා වැඩසටහනක් කළා. ඉතින් බොහෝ දෙනෙක් ආව ශාලාව පිළිලා තිබුණා. එතකොට මෙහෙම වැඩසටහනක් කරනවා කිව්වහම සාම්ප්‍රදායික චින්තනයේ සිටින ඇත්තන් කොහොම කරන්න පුළුවන්? ওই වෙලාවට මහන්සි වෙලා. ඊළඟට මේක ටවුන් එකම. වාහන ඉර වෙන තැනක් නේ. හැමෝම හෝන් ගහනවා. නලාසම් කරලා බලමු කරලා බලමු මේ පැමිණි කල්යාණ මිත්‍රයන් දන්නවා ඒ ඇතුලේ මොන තරම් නිශ්ශබ්දතාවයක් තිබුණා වාහනහඬයක් න සමහරට මම කියන එක ඇහෙන්නේ නැහැ ශබ්ද විකාශන යන්ත්‍රයකින් කිව්වත් ඇහෙන්නේ නැහැ ඒ පරයා අභිබව අර වාහනවල හඬ ඇහෙනවා හැබැයි ඒ සහභාගීම හැමදෙනාම තාම ගැඹුරු නිශ්ශබ්දතාවයක සිටියා. ලොකු නිශ්ශබ්දතාවයක් අත්දැක්කා. ඒ වැඩසටහන ඉවර කළා එළියට යන්නේ නියුණු කෙනෙක්. අර පාරේ හදිස්සිය තිබ්බා. ඒ හදිස්සියනේ හොන් ගහන්නේ නලා ගහන්නේ යාට හදිස්සිය. හැබැයි මේ හදිස්සිය අපි ශාලාව ඇතුළට ගෙන ආවේ නෑ. ශාලාව ඇතුළට එන්න කියලා මේ හදිස්සියට අපි ආරාධනා කළේ නෑ, ඇරියුම් කළේ නෑ. ඒක පාරේ තිබුණා ආවේ. ඒ ආතතිය ඔහි ගියාවේ. අපි හරහා අපිව පහු කරගෙන ගියාවේ. අපේ ඇතුලේ ඒ ආතතිය අපි නවත්ත ගන්නනේ. ඉතින් ඊළඟ කාරණේ තමයි සමහර විට කෙනෙක් වැඩ ඇරිලා එතෙන්ට එනකොට පහ පහ වෙන්න පුළුවන්. පටන් ගන්න වෙලාව පහ වෙන්න පුළුවන්. ඉතින් දුවගෙන දුවගෙන එනවා. තමයි බස් එකෙන් නැහැලා වාහනේ නවත්තන, පඩිපෙළ නැගගෙන දුවගෙන දුවගෙන දුවගෙන එනවා. පටන් ගන්න කලින් එන්න ඕනේ. ඉතින් එතනදී එහෙම බෑ. එහෙම නෙමෙයි. හෙමීට එන්න. බස් එකෙන් බහලා හෙමීට එන්න. හෙමීට ආපමණට ඔබට භාවනාව මුණ ගැහෙනවා. වැඩිපුර භාවනාව මුණ ගැහෙන්නේ ඔබ සංසුන්ව මේ ශාලාවට ඇතුල් වුණොත් පමණයි. අදිස්සියෙන් ආතතියෙන් අයියෝ මට මගහැරෙයිද මගහැරෙයිද කියන චකිතයෙන් සහ අනියත බවින් ආවොත් සෑහෙන වෙලාවක් යනවා ඔබට භාවනාව මුණ සෑහෙන වෙලාවක් යනවා. ඉතින් ඔබ විනාඩි කිහිපයක් ඉතුරු කරගන්න දුවගෙන ආවා කියා එයි අත්වෙන වාසියක් ලාභයක් නැහැ. ඊට වැඩිය ඒ විනාඩි කිහිපය අරගෙන සංසුන්වාවොත් එන්නෙම ශාලාව ඇතුළට භාවනාවේ මනසකින් අලුතෙන් පටන් ගන්න දෙයක් නෑ ඔබ පටන් අරගෙන මේ කලාව ඉගෙන හුස්මට හදිස්සියක් නේ අපි මේ ආනාපාන සති භාවනාවේදී ඉගෙන ගන්න උත්සාහ කරන පුහුණු වෙන්නට උත්සාහ කරන ඉතාම වැදගත් ධර්මතාවක් න්‍යායක් සාධනීය ලක්ෂණයක් තමා හුස්මට හදිස්සියක් නෑ හුස්මට එන්න හදිස්සියකුත් නෑ යන්න හදිස්සියකුත් නෑ දැන් එහෙම කියනකොට කෙනෙකුට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් ආන්න හිතෙන්නත් පුළුවන් නෑනේ අපි හති දානවනේ හරි වේගෙන් හුස්ම ඇවිත් යනවනේ සමහරට හුස්ම හිර වෙන මට්ටම ඒ හුස්මේ වරදක් නිසා නොවේ වේගෙන් එන්නේ වේගෙන් යන්නේ එන්න කලින් යන්නේ හුස්ම පිට වෙන්න කලින් හුස්ම ගන්නෙන්නේ මේ දෙක එකට හිර වෙන්නේ හිර වෙලා හුස්ම ගන්න බැරි වෙන්නේ පිට කර ගන්න බැරි වෙන්නේ හුස්මේ දෝෂයක් නිසා නොවේ මූලික වශයෙන්ම අපේ කලබලේ නිසා කලබලේ නිසා ඉතින් මුලින් කලබල වුණොත් තමයි අර හුස්ම කලබල වෙන්නේ හුස්ම කලබල වුණාම එයාට තේරෙන්නේ මොකද කරන්න ඕන. දැන් මෙයාට හුස්ම ආස්වාසයේද දෙන්න ඕනේ ප්‍රස්වාසයේද දෙන්න ඕනේ. කුංචි ආස්වාසයක්ද දිගු ආස්වාසයක්ද? ඉක්මනට ආස්වාසයක්ද හිමීතා මේ එකක්වත් එයාට තේරුම් ගන්න බැරි වෙනවා. තේරුම් ගන්න ඉඩ දෙන්නේ මේ හුස්ම ගන්න පිට කරන බුද්ධිය ඒක අපි නෙමෙයිනේ කරන්නේ. අපි නෙමෙයි හුස්ම ගන්නෙ පිට කරන්නේ ඒ අභ්‍යන්තර බුද්ධිය විසින් කරන දෙයක්. ඒතර අභ්‍යන්තර බුද්ධියක් තියෙනවා අපිට. හිතලා ඇති කරගන්න බුද්ධියක් නෙමෙයි. මේ උපතින්ම ගෙන ආපු කායික මේ ජීවත් වීම සඳහා අභ්‍යන්තර බුද්ධියක්. ඒ අභ්‍යන්තර බුද්ධිය තමයි හුස්ම ගන්න. දැන් එයාව අමාරුයි. මේ ආත්මයට පුළුවන් එයාව අමාරුයි දාන්න. මේ કૃතිම කලබලය මේ කලබලයේ કૃතිමයි මේ හදිස්සිකාරය පිටින් ආපු කෙනෙක් ඒ පිටින් ආපු හදිස්සිකාරය මේ අභ්‍යන්තර බුද්ධිය අවුල් කරලා දාන. එයාව අභිබවා මේ හදිස්සිය ආතතිය Tamange යටට ගන්න බලනවා හුස්ම ගැනීම සහ පිට කිරීම. ඒ පාලනය පරිපාලනය බාර ගන්නවා ආතතිය. ඉතියා මොනවද දන්නේ? එයා නටන්න ගන්න. උඩ පනින්න ගන්න. නටන්න ඕනේ තැනක් නැති තැනක් දෙකේම නටන්න ගන්න. පෙරලි කරන්න ගන්න. හැබැයි ආ හුස්ම ගන්න දන්නේ මොකද වෙන්නේ? අන්න හුස්ම ගැනීම අපහසුතාවය. විතර භාවනාදීවත් අපිට කියන්න බෑ මේක ආස්වාසයේද ප්‍රස්වාසයේද මේ ඔක්කොම කවලම් වෙනයි. හොඳට බලන්න ආසිතේ තියෙන වෙලාවක මේ දෙක කවලම් වෙලා. අවුල් වෙලා. ඒ කොහොමද මේ निराවුල් කරන්නේ? निराවුල් කරන්නේ කොහොමද? निराවුල් කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි ඒ අභ්‍යන්තර බුද්ධියට බාර දෙන්න හුස්ම ගන්න. ඒ ශාසනය ආපහු බාර දෙන්න අභ්‍යන්තර බුද්ධිය. මේ කලබලකාරී පැත්තක හිටපුවා. එයා ඔහි හිටපුවා. හැබැයි එයාට එයාගේ අතට මේ හුස්ම ගැනීම පිට කිරීම බාර දෙන්න එපා. කොහොමද ඒ කරන්නේ? අවධානය යොමු කරන්න ශරීරයට. කොයි වෙලාවෙ හරි භාවනා කරනකොට හෝ නොකරනකොට ප්‍රශ්නයකදී අර්බුදයකදී ඕනෑම තැනකදී තේරුණොත් හුස්ම අවුල් වෙලා රිද්මේ වෙනස් වෙලා අපහසුයි ආතතියෙන් ඉන්නේ කලබලෙන් ඉන්නේ කියලා තේරුණොත් අවධානය ශරීරයට යොමු කරන්න. හිතගෙන නම් ඉන්නේ හිතගෙන ඉන්න ඉරියව්වට යොමු කරන්න. ඇවිදිනවා නම් ඇවිදින ඉරියව්. වාඩි වෙලා නම් වාඩි වෙලා, හාන්සි වෙලා නම් හාන්සි වෙලා. ඉතින් ඇවිදින එක මොහොතකට නවත්තන්න පුළුවන් නම් හොඳයි. සම්පූර්ණ අවධානය ගේන්න ශරීරයට. ගෙනවි ඒ ගෙනෑවහම අන්න අපිට පුළුවන් ඒ හරහා නැවතත් මේ සෝතන යාන්ත්‍රණය ඒ අභ්‍යන්තර බුද්ධියට පාර. එයා පාර ගන්නවා ඒක. එතකන් ශරීරයට අවධානය හිතට නෙවෙයි. හිතේ අර කලබලකාරී ඇවිල්ලා මුළු හිතම එයාගේ යටතට අරන්නේ. මේ හිත මුළු හිතම එයාගේ යටතට අරගෙන තමයි ඊළඟට ශරීරය එයාගේ යටතට ගන්න හදන්නේ. ඉස්සෙල්ලා හිත තමයි යටත් කරගන්නේ. හිත යටත් කරගත්තොත් ශරීරය යටත් කරගන්න එක පහසුයි. ඉතින් අපි මෙතනදී ශරීරය අවධානය යොමු කරනවා. අපි අවධානය යොමු කරනකොට අපි අර ආතතියේ පංගුකාරයේ කොටස්කාරයෙක් වෙන්නේ නැහැ. තේරි බොහෝම ඉක්මනට හුස්ම යථා තත්ත්වයටපත් අපහසුයි කියලා දැඟලුවොත් තව අපහසුතාවය වැඩි වෙනවා. අවුල් කියලා තව කලබල කළොත් තව අවුල් වෙනවා. නිසා ඒක ගැන හිතන්නම එපා. ශරීරයට හිත යොමු කරන්න. සම්පූර්ණ අවධානය ශරීරයට ගේන්න. කොයි වෙලාවෙ? ගෙනෑවහම ශරීරයත් එක්ක ඉන්න අපහසුතා දැනෙන ඔయిత වැඩි අපහසුතා අපි ජීවිතයත් දැකලා තියෙනවා. බොහොම අපහසුතා. ඒවත් එක්ක මේක සාමාන්‍ය දෙයක්. ඒ අපහසුතාවයේ පිළිගන්න අපහසුතාවයට ඉඩ අරන් දෙන්න යමීට හුස්මට අවධානය යොමු. සම්සුන්ව අදිස්සි වෙන්නේ නැතුව යමීට ගේන්න. අවධානයේ හුස්මට ගෙනවිත් බලන්න අඳුනා ගන්න පුළුවන්ද ආශ්වාස ප්‍රශ්වාස දෙක. දෙක කරලා අඳුරන්න පුළුවන්ද? බැරි නම් ඒක කමක් නැහැ. හොයන්න යන්න එපා. බල කරන්න එපා. අඳුනා ගන්න පුළුවන් නම් අඳුනා ගන්න අඳුනා ගන්න බැරි නම් මේ හුස්ම කියන සිහියෙන් ඉන්න. මේක ආස්වාසයේද ප්‍රස්වාසයේද තේරුම් බේරුම් කරගන්න බෑ අයියෝ. මොකද මට වෙලා තියෙන්නේ ඔක්කොම පටලැවිලා. මේක ප්‍රශ්නයක් නේ. මේ හුස්ම කියලා දැනෙනවනේ. ඒ හොඳටම ඇති. ඒ ගැන සතුටු වෙන්න. මට මගේ හුස්ම දැනෙනවා. ඒ දැනීමත් එක්ක වඩ වඩාත් සාවධාන වෙන්න හුස්මට ඒ අපහසුතාවයේ අපහසුයෙන් හරි එයා මට උදව්වක් කරනවනේ යාට අමාරුවෙන් හරි බැරි මරදාට හරි මගේ පණ ගැට ගහ ගන්න එයා ඇතුල් වෙනවා පිට ඒකත් නෑ හැඟීමකින් හැඟීමකින් අවධානය යොමු කරයි හුස්ම ගැන හැඟීමකින් ඉතිරි හුස්මෙන් හුස්මට හුස්මෙන් හුස්මට අර අපහසුතාවය ලිහෙන බවය. පහසු ඇති වෙන බවය. සහ අර ආතතිය අඩු වෙන බව. ඒ කලබලය අඩු වෙනවා. ඉතින් කලබලයක් අඩු කරගන්න පුළුවන් සරල පහසු කෙටිම ක්‍රමයක් තමයි මේ. ඕනෑම හේතුවක් නිසා ඔළුව අවුල් වුණාම ඔළුවට අවධානය යොමු කරන්න එපා. ඒ ප්‍රශ්නෙට තවදුරටත් අවධානය යොමු කරන්න එපා. ඒ යොමු කරන්න යොමු කරන්න ඒ ප්‍රශ්නේ උග්‍ර තව පටලැවෙනවා. ඒ වෙනුවට ශරීරය තමයි. ශරීරය. ඉරියව්. ඒ ශරීරයටත් ඒ අපහසුව දැනෙනවා. ඔළුව අවුල් වුණාම ඔළුව ආතතියටපත් වුණාම අනිවාර්යෙන් ශරීරයට දැනෙනවා. ඒ දැනීම තවදාන යොමු කරන්න. මේක ප්‍රශ්නයක් කියලා හිතන්න එපා. ඒක ශරීර ප්‍රශ්නයක් නෙමෙයි. මේ හිතේ ප්‍රශ්නයක ට ගෑවිලා තියෙන නිසා ශරීරයට ඒක දැනෙනවා එච්චරයි. ශරීර ප්‍රශ්නයක් නෙමෙයි. ඒ බව දැනගෙන ප්‍රශ්නයක් නැති ශරීරයට අවධානය යොමු. හැබැයි අපහසුවක් තියෙනවා සති. ඒ අපහසුවට අවධානය අපහසුව පිළිගන්න. මිට කලින් තිබුණේ දැන් තියෙනවා. තව ටිකකින් නැති වෙලා යනවා. ඒ අවබෝධයෙන් අවධානයෙන් ඉන්න ඉන්න විට හුස්ම දැනේ. ඒ හුස්ම වෙන් කරගන්න බැරි වුණත් ඇතුල් වීම පිටවීම ගැටලුවක් නෑ. හුස්ම කියන සංඥාවෙන් ඒ හඳුනා ගැනීමෙන් ඉන්න ඉන්න විට මේ පටලැවිල්ල නිහිලා ආස්වාසේ ප්‍රස්වාසයේ වෙන් වෙන්ව දැනෙන්න පටන් ගන්නවා. දැන් මේ තමා ආනාපාන සති භාවනාවෙන් කෙනෙකුට මේ මොහොතේ අත්දකින්න පිළිවන් විශිෂ්ටතම ප්‍රතිඵලය. ඊට වඩා ගැඹුරු ප්‍රතිඵල තියෙනවා. හැබැයි ඕනම කෙනෙකුට අත්දකින්න පුළුවන් අති විශිෂ්ටතම ප්‍රතිඵලය. භාවනාවේදී අපිට වැටෙන ඊළඟ කාරණේ තමයි මේ දිගු හුස්මෙන් පටන්ගෙන භාවනා කරමින් යනකොට හිත ගත තැන්පත් වෙනකොට වෙනකොට වෙනකොට හුස්ම කෙටි වෙනවා. අපිට පුංචි හුස්මක් ඇති ජීවත් වෙන්න කියන එක තේරෙනවා. ඉතින් භාවනාව මේ ඊටාම ස්වල්ප වූ සම්පත් වලින් කෙනෙකුට සතුටින් ජීවත් වෙන්න පහසුවෙන් ජීවත් වෙන්න මඟ කියලා දෙනවා. ඒ අතර පළවෙනි කාරණේ තමයි කුංචි හුස්මකින් ජීවත් වෙන. කුංචි හුස්මකින් කෙනෙකුට ජීවත් වෙන්න මේ අත්දැකීම මේ කියන දේවල් අපි අත්දකිනකොට භාවනාව පිළිබඳ අපිට ඇති වෙන්නේ ලොකු ආදරයක්. ලොකු භක්තියක්, විශ්වාසයක්, ගෞරවයක් සහ කෘතවේදීත්වයක්. ඉතින් ඒ නිසා තමයි භාවනාව පරිශ්‍රණයක් කියන්නේ. මේවා අපිටම අත්දා බලන්න පුළුවන්. තවදුරටත් මේ වන්දනා කර කර ඉන්න දෙයක් නෙමෙයි මේක පරිශ්‍රණයක්. අපිට පුළුවන් මේක බේතක්. අද්දෙහෙතක්. එදිනෙදා ගැටලුවලදී උරගාන්න පුළුවන්, උලිච්ච කරන්න පුළුවන් බේතක්. මේ බේත ගමු. ගත්තොත් තේරෙයි මේ සත්‍යතාව. මොන තරම් සත්‍යද මේ බේත? ඒ සද්ධාව වැඩි වෙන තරමට මේ බේත ඊට වඩා උග්‍ර ප්‍රශ්නවලටත් විසඳුමක් හොයලා දෙනවා. සරල තැනින් පටන්ගෙන පුංචි අපහසුතාවයකට උදව්වක් කරමින් ඊටත් වැඩිය ටිකක් පුංචි අපහසුතාවයකටත් උදව් කරමින් යනකොට අපිට මේ භාවනාව පිළිබඳ ප්‍රත්‍යක්ෂයෙන්ම ඇති වෙනවා විශ්වාසයක් අන්ධ විශ්වාසයක් නෙමේ ප්‍රත්‍යක්ෂයෙන් එතකොට මේ සමස්ත ප්‍රශ්නම නිර්මාණය කරන සාංශාරික රෝගයටත් මේකම තමයි වෙන බෙහෙතක්. ඒ ලෙඩ මේ බේතින් හොඳ කරගන්න. ඒ දකින්නකොට අපිට හිතෙනවා අපි අසරණ නැහැ. අපි අසරණ නැහැ. අපි අනාථ වෙලා නැහැ. අපිට පිහිටක් තියෙනවා පිළිසරණක්. අපි ළඟ. අපි ළඟ. ලොකු හයියක් හිතටත් දැනෙනවා ඇඟටත්. ඒ අද්ධාවෙන් ඒ ගෞරවයෙන් ඒ ආදරයෙන් සාස්ෘත වේදීත්වයෙන් කල්යාණ මිත්‍රයෙන් අපි එකතු වෙමු අපේම ආධ්‍යාත්මික හැකියාවට ශක්තියට බලයට අපේම ඇතුල් වෙන පිට වෙන හුස්මත් එක්ක හුස්මේ උදව්ව ඉරියව්වට අවධානය යොමු කරන්න යම් යම් අපහසුතා ශරීරේ යම් යම් ස්ථානවල දැනෙන්න පිළිවන් අපහසුතා මගහැරෙන හෝ අඩු වෙන ක්‍රමයකට ඉරියව්ව හදා ගන්න පුළුවන් නම් වාඩි වී සිටින ඉරියව්ව ප්‍රමවත් කරගන්න පුළුවන් නම් ඉරියව්ව නිවැරදි කරගන්න. කොණ්ඩ දෙල්ල සහයිස ඍජුව තිබෙන්නේ හිත හිත එක මොහොතක වැඩ කිහිපයක් ගැන අපව උනන්දු කරනවා ඇති අදිච්චි කරනවා ඇති බෙරපද විදිහට ඒ සිටිවිලි දිහා බලන්න අපිට අයිති නැති ඈතක තොවිලයක වැයෙන බෙරපද විදිහට දැනෙනවා නම් හුස්ම ඒ දැනීමත් සමග එකතු වෙන්න ආස්වාසේද ප්‍රස්වාසේද වෙන් කරගන්න බැරි වුණාට කමක් නැහැ හුස්ම පහසුවෙන් නම් සිදු වෙන්නේ පහසුවෙන් සිදුවෙන බව දැනගන්න අපහසුවෙන් නම් අපහසුවෙන් බව දැනගන්න දැන ගැනීම තමා භාවනාව වඩ වඩාත් හුස්මට බාර දෙන්න ජීවිතය හුස්මට හුස්ම අපිව ජීවත් කරයි ඒ විශ්වාසයෙන් ජීවිතය මේ මොහොතේ සිදුවන හුස්මට බය නැතුව බාර දෙන්න මේ මොහොතේ ජීවිතය මේ මොහොතේ හුස්මටයි අයිති. හුස්ම ජීවිතය බලාගනී. මොහොතින් මොහොත ජීවිතය සම්පූර්ණයෙන්ම හුස්මට බාර දෙන්න මොහොතින් මොහොත ආධ්‍යාත්මික ජීවිතය හුස්ම පිළිබඳ දැනීමට බාර දෙන්න වඩ වඩාත් අවධානය යොමු කරන්නේ හුස්ම දැනෙන ස්වභාවය ඉරියව්වේ අපහසුතා ප්‍රබලව දැනෙනවා නම් එමෙ හිත පහසු ඉරියව්වකට ශරීරය හදාගන්න මුලින් හුස්ම ඇතුල් වීම පිටවීම පැහැදිලිව නොදැනුණාට දැන් ආස්වාසය ප්‍රස්වාසය මේ දෙපොට දෙපොටක් විදිහට තේරෙනවා එකට පටලැවිලා මුලින් තිබුණට සමහර විට හුස්ම දෙකක් අතර පුංචි විවේකයකුත් තිබෙන බව පෙනෙනවා. දැන් හුස්මට හදිසියක් නෑ. ගත්ත ගමන් පිට කරන්න. පිට කරපු ගමන් ගන්න නැහැ හදිසියක්. ඒ නිසා හුස්ම දෙකක් අතර පුංචි විරාමයක් ආවිවේකයක් අත්දකින්න භාවනාවයි හුස්ම විවේකයටපත් වුණු හුස්ම හිතට ඇරියුම් කරනවා ආදරයෙන් දයාබර හිත ඔබත් විවේක ගන්න මාත් සමග ඔබත් විවේක ගන්න ඒ දයාබර ආමන්ත්‍රණයට එකඟ වෙමින් අත්හරින්න ළඟ දුර කල්පනා මේ මොහොතේ පැවැත්මට අදාළ නැති අවශ්‍ය නැති ප්‍රශ්නය ඇතුල් වෙනවා පිට වෙනවා උස්මත් විවේක ගන්නවා විවේකයෙන් පසු උස්ම ඇතුල් වෙනවා පිට වෙනවා විවේකය ආශ්වාසය ප්‍රශ්වාසය හදිස්සියට ආතතියට නොපෙනෙන නොතේරෙන ආස්කම් ප්‍රාතිහාරයන් ප්‍රතිඵල ඉවසීම අත්දකින්න ඉවසීමට ලැබෙනවා ඒ පිළිබඳ ඔබත් මා සජීවී සාක්ෂිකරුවා මේ කාලේ විවේකය බොහොම තියෙනවා කායික විවේකය අපි නැති කරගෙන තියෙන්නේ මානසික විවේකය වෙලාව තියෙනවා. ඉතින් ආයේ මෙහෙම වෙලාවක් හම්බ වෙයිද නැද්ද දන්නේ නැහැ. උපරිම ප්‍රයෝජන ගමු. ගෙදර වෙනම තැනක් වෙන් කරගෙන තිබෙනවා නම් හිත නිවා ගන්න හොඳයි. එහෙම නැති වුණත් කමක් නැහැ. එකම තැනකට නැබ්බැහි නොවන නොවන තරමට හොඳයි කුටුවක් උඩ වාඩි වෙලා ගල් පඩියක් උඩ වාඩි වෙලා ඉලේ වාඩි වෙලා එහෙම නැත්නම් හිටගෙන බලන්න මේ හදිස්සි කාර්යයේ තොවිලේ බෙරපද ඒ පෙරපද අපිව තව තවත් ආතුර කරනවා මිසක් තවතරත් අපිව ආතුරයන් කරනවා මිසක් අනාතුර කරන්නේ ඒ බව අවබෝධ කරගෙන අපිට අයිති නැති කවිලෙක බෙරේට අපි මොකටද නටන්නේ ඒ අවබෝධය උදව් කරගෙන උස්මත් එක්ක නිවෙන. දවසකට ඉඩ ලැබෙන ලැබෙන විනාඩියක් ලැබුණොත් ඒ විනාඩියේ හොඳ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. භාවනාව රඳා පවතින්නේ කාලය මත නොවේ ගුණය මත. ඊළඟ ඉරිදා පොය දවසක් 14ට එම නිසා මේ නිවෙන සිත වැඩසටහන පැවැත්වෙන්නේ උදේවරුේ ඒ පොය වැඩසටහනත් එක්ක එකතු වෙනවා නිවෙන සිත ඉතින් අවශ්‍ය නම් උදේ 8:00 සිට 11:00 පමණ වනතුරු පැවැත්වෙන ඉපෝදා දහම් වැඩසටහනට එකතු වෙන්න ඇන්දවරුේ නිවෙන සිට වැඩසටහන පැවැත්වෙන්නේ නැහැ ඒ වගේම 29 වෙනි ඉරිදා නිවෙන සිට වැඩසටහන නැහැ. ඇන්දවරුවේ ඒ සතිය වැඩසටහන නැහැ. නමුත් කල්‍යාණ මිත්‍රේනි වෙනසක් නැතුව භාවනා කරන්න. එතකොට මේ ඉරිදා හැන්දෑවේ නැවත නිවෙන සිට වැඩසටහන පැවැත්වෙන්නේ සැප්තැම්බර් මාසයේ මුල්ම ඉරිදා. හැන්දෑවේ මේ වෙලාව එතෙක් අපි නිතිපතා මුණ ගැහෙමු නිතිපතා එකට එකතු වෙමු නිවෙන සිතත් සමග ඇතුල් වෙන පිට වෙන හුස්මේ උදව් වෙන්නේ මෙබඳු ප්‍රතිලාභයක් ප්‍රයෝජනයක් ගන්නට අප හැම දිනාටම අවස්ථාව ලැබුණේ නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේ දේශනා ප්‍රකාශන මණ්ඩලයේ කාරුණික සංවිධානත්වයෙන් සා ඒ සියලුම කල්යාණ මිත්‍රයන්ට ඒ ස්වේච්ඡාවෙන් කැපවෙන සෑම කල්යාණ මිත්‍රයෙකුටම මේ හෘදයාංගම වූ කෘතවේදීත්වය ඒ වගේම මේ වැඩසටහන් සඳහා අවශ්‍ය මේ උපකරණ පරිත්‍යාග කළ අන්තර්ජාලයට අනුග්‍රහය දක්වන සංසූම් තාක්ෂණයට අනුග්‍රහය දක්වන ඒ සියලුම කල්යාණ මිත්‍රයන්ට මේ මහා පින්කම මෙතෙකයි ප්‍රමණ ප්‍රමාණ කළ නොහැකි මේ මහා පින්කම උපනිශ්‍රේ වේවා සහභාගී වෙන ඔබ අප හැම දෙනාටම මේ ජරමර ජරමර විදිහට දැකලා ජරමරයක් කරගන්න නැතිව සැහැල්ලු වෙන්න විවේකී අපේ භූමියකට වහවහා යන්නට ඔබට අපට මේ සියලුම පුණ්‍ය කර්ම සහ කුසල් හේතු වේවා වාසනා වේවා සමතම සිතක් ශාන්තියක් සැනසෙයි